විසාකා මාතාව කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙනා මහා පිං ඇති නුවණැති උත්තමාවක්. උපන්නේ මහා පුණ්‍ය 이르දී ඇති නිවසක. මෙන්දක සිටුවරයා චන්ද්‍රපත්මා සිටු දේවිය මුත්තනුව මිත්තනියෝ. එවාගෙම ඒ දෙදෙනාගේ පුත්‍ර ධනංජය සිටුවරයා සහ සුමනා දේවි විශාඛාවගේ මව්පිය දෙපළ. විශාඛාව ඉපදී 7 වෙනි අවුරුද්දේ අපේ සරුවඥන් වහන්සේ ලෝතුර බුදු වී පළවෙනි වස්සාන කාලයේ ගෙවි රජගහ නුවර සිට 1250ක් සංඝ පිරිස පිරිවරාගෙන මගධ රට චාරිකාවක වඩින්දී බද්ද්‍ය නගරයේදී මෙතුමි ඉපදී සිටියේ බද්ද්‍ය නගරයේ සිටුගෙදර දද්‍ය නගරයේදී ඒ මෙන්ඩක සිටුපවල ඉදිරිපත් වෙලා බුදුපාමොක් සංගරුවනට නැවතුම් පහසුකම් හා දානෝපස්ථාන සිද්ධ කළා ධර්මශ්‍රවණේ කළා. ඒ ධර්ම දේශනාවේදී විශාඛා කුමාරිකාව හත් අවුරුදු වයසේදී සෝවාන් වුණ ඒ පවුලේ සීළු දෙනා සෝවාන් ඵලයටපත් වුණා. විශාඛාවත් තමන්ගේ දෙමව්පියන් දෙන්නත් එක්ක කොසල් මහ රජුරුවන්ගේ ආරාධනයකින් සවැත් නුවර බලා තමන්ගේ පරිවාර සම්ප්‍රත්‍යත් එක්ක යනකොට සාකේත නගරේ නැවතුම් ගත්තා. සාකේත නගරේ තමයි කලක් ජීවත් වුනේ. ඊළඟට කොසල් මහරජුරුවන්ගේ ආරාධනයේ පරිද්දෙන් කොසල් රටේ නිගාර සිටුපවලට මෙම විශාඛා කුමාරිකාව විවාහ ගිවිසුමකට යෝජනා කරන්න යෙදුනා. නිගාර සිටුවරයාගේ පුත්‍ර රත්නයේ වෙන පූර්ණවර්ධන කුමාරයාට සරණ පාවා දෙනු ලැබුවා. ඒ නිවසේ බෞද්ධ නිවසක් මේ නූනට බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත ලැබුණා ඒ ධනංජේ සිටුවරයා විමසූ විට ඒක සුදුසුයි කියලා. ඒ මොකද අනාගතේ දන්න නිසා. ඉතින් විසාකාව ඒ නුවරට පැමිණි දෙවැනි දවසේදී ඒ ගෙදර නිගණ්ඨයන්ට දානයක් පිරිනැමුවා. ඒකට විසාකා බොහොම පිළිකුල් කරා. ඊළඟට ඊළඟ දවසේදී ස්වාමින් වහන්සේ නමක් ඒ ගෙදරට පිළිසුඟා වැඩිහාම විශාකාම මිගාරි සිටුවරයාට ආහාර ගනිමින් සිටිද්දි පවන් සැලමින් සිටියේ පිටුපැත්තේ වේලා. අර ස්වාමින් වහන්සේට වචනයක් කිව්වා අතිච්ඡත බන්තේ අම්මා කම්මාතුලෝ පුරාණම් බුඤ්ජති කියලා. ස්වාමීනි ආහාර බොයි අපේ මාමන්දි පුරාණේ අනුභව කරනවා කියලා කිව්වා. ඒකට මේ සිටුවරයා බොහෝම තදින් කිපුණා. කිපිලාම විසාකාව ගෙදරින් පනලා දාන්න ඉලව දාන්න නියම කළා. පස්සේ විසාකාව කිව්වා පියාණෙනි මගේ පියාණන් වහන්සේ මා මේ නූරට එවන විට මගේ යම්කිසි දොසක් පැන නැගුණොත් විමසන්නට විනිශ්චය මණ්ඩලයක් කියලා තියෙනවා. ඒගොල්ලෝ විමසා ඒගොල්ලන්ගා ගමන් විමසවන්නයි කිව්වා. පස්සේ අට දිනක් හිටියා විනිශ්චයකාරවරු මේ විසාකාවගේ යම්කිසි ප්‍රශ්නයක් ආවොත් විසඳන්නේ බොහොම ධාර්මිෂ්ඨයෝ උගත් එවාගෙම නීතිඥවරු 8 දෙනෙක්. මේ මණ්ඩලයේ කැඳවලා මේ නිගාර සිටුවරයා ඉදිරිපත් කරපු ප්‍රශ්න කියන්නේ පැමිණිලි තුනක් තිබුණා. එකක් තමයි අර නිගන්ඨයන්ට දාන දෙන දාසේ කෙල ගහලා ඉවත් වීම. අනික තමයි විසාකාව ඒ ගෙදරට ආපු දවසේම රෑ මැදියේම දාසින් එක්ක ගිහිල්ලා අස්සශාලාවට ගිය බව. තුන්වෙනි කාණේ තමයි මේ මිගාර සිටුවරයට පුරාණ අනුභව කරනවා කියලා අපහාස කිරීම. මේ කාරණා තුනම විමසුවා මේ විනිශ්චය මණ්ඩලය. විමසලා බැලුවාම සියල්ලෙන්ම විසාකාව නිවැරදි. විසාකාව නිගන්ඨයන් ළඟට ධම් බෙදන්න නොගින් පිළිකුල් කෙරුවේ ඒ නිගන්ඨයෝ කියන්නේ සැබෑ ආර්යෝ නොවේ. ඒගොල්ලෝ හිරියෝතාප් දෙකවත් නැති අවාසනාවන්ත කිරිසක් නිසා යතුමි යැත්තන නිග්‍රහ කළ අයින් උනේ. දෙවෙනි කාණේ තමයි එතුමිය ආපු දවසේම ආජානීය අශ්ව වෙලමකට පැටියෙක් උපන්නා. ඉතින් 16න් එක්ක ගිහිල්ලා මේ පැටියා නාවලා ඒ මව නාවලා එයාටන් ආරක්ෂා සංවිධාන සැලසුවේ. ඒකේ gederi ඉන්න කාලේ පවා පුරුදු දේවල්. මව්පියෝ පුරුදු කරපු දේවල් මේ සතුන් දුකස්ථාන කිරීම. ඒකත් නිවැරදි වුණා. පුරාණ අනුභව කරනවා කියව එකට පිළිතුරු දුන්නේ අපහාසාත්මක වචනයක් නෙමෙයි මම කිව්වේ අපේ මේ මාමණ්ඩිය බොහොම සසර පින් තියෙන කෙනෙක්. ඒකයි පුරාණේ. සසර පින් අනුභව කරන අලුතෙන් පින්කමක් කරන්නේ නැහැ කියන එකයි මම මේ කිව්වේ. පස්සේ කාණ තුනින්ම නිදහස් වෙච්ච වෙලාවේ විසාකාවකේව මම බෞද්ධයෙක්. මගේ මව්පියෝ බෞද්ධයෝ. බෞද්ධ මව්පියන්ගේ හැවණින්න කොට මම බොහොම පින් දහම් කළා. මට මේ ස්ථානයේ සුදුසු නෑ මගේ හිතේ හැටියට පින්දහම් කරන්න සුදුසු නෑ මා සමග පැමිණි දැසගස් කම්කරුවෝ ඔක්කොම ලෑස්ති වෙන්නේ මගේ මව්පියන්ගේ වෙනට මම යන්න ඕනේ කියනකොට මේ විකාර සිටුවරයා බොහොම කම්පාවටපත් වුණා. පස්සේ කිව්වා නෑ දරුව ඔබේ කැමැත්ත හැටියට මගේ නිවසේ ඉඳගෙන මේ පින් දාම් කරගන්න මම අවසර දෙනවා. එහෙනම් මං හෙට දවසේ 500ක් බුදු පාමොස් සංගරුවන්ට දාන දෙන්න ඕනේ. ඒ කැමැති හැටියට කරන්න කියලා අවසර දුන්නා. දැන් ඉතින් මිගාරි සිටුවරයා ලැජ්ජාවටයි, ගමනේටයි, සංවේගයටයි පත් වෙලා ඉන්නේ. ඉතින් මේ විසාකා බොහොම නැනවත් කෙනෙක් නිසා පහෝදාම 500ක් පමණ සංඝ පිරිසට බුදුරජාණන් වහන්සේට සමග දානිත ආරාධනා කළ බොහොම ලස්සනට දාන සංවිධානයක් කළා. නිගන්තියෝ කිව්වා හැංගිලා ඉඳයි බණහන් දෙන්න එපා මුණ දෙන්න එපා කියලා මේ මිගාරි සිටුවරයා. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ දා දන්වලඳලා දසෝ දහමින් කඩතුරාවකින් හැංගිලා හිටිය මිගාර සිටුවර සෝවන් වුණා. පස්සේ කඩතුරාව කඩාගෙන ඇවිල්ලා විසාකා බදාගෙන කිව්වා අද පටන් මේ දරුවා මගේ අම්මා කියලා. ඒ තරමට මෙතුමාගේ හිතේ පුදුම භක්තියක් මේ විසාකාව ගැන ඇති වුණා. විසාකාව නිසා තමයි මට මේ අමෘතය ලැබුණේ කියලා. එදා පටන් මේ විසාකාට නමකුත් ඇතුණ මිගාර මාතා කියලා. ඊට පස්සේ විශාකාට පළමුවෙන්ම ලැබුණු පුත්‍රෝ නැටත් මිගාර කියලා නම ලැබුවා. මොකද හැමෝම දැන් මිගාර මාතා කියනවා. ඔය අතර තව දවසක බුදුපාමොක් සංගරුණට දානෙට ආරාධනා කළා. විශාල වර්ෂාපතනයක් ඇති වුණා. ඒ කියන්නේ පූර්ව විදේහ අපර ගෝයාන උතුරු කුරු දිවයින ජම්බුද්දීප කියන සතරමා දීපයක වසන මහා පුදුම ඇස්සක්. ඒකට කියනවා චාතුරු මහා දීපික මහා වර්ග වර්ෂාව කියලා. ඒ වර්ෂා 16 බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ බැරි බිඳුවකින් වත් වෙන්නේ නැතුව කිසිම චත්‍රයක් නොදා නොදරා ඒ ගෙදරට වැඩියා විශාකා පුදුම වුණා දාන වන්දනවල අවසානයේ කිව්වා ස්වාමීනි මට අවසර ලැබෙන්න ඕනේ කාරණා අටක්. මට වරම් අටක් ඕනේ. සරුවක්යන් වාසවදාලා මේ තථාගතයෝ වරම් දෙන ඇත්තොලි මේ කිව්වා. නෑ ස්වාමීනි යමක් කැපනම් යමක් ශ්‍රමණ සාරුප්‍යනම් එවැනි දෙයක් මම මේ ඉල්ලන්නේ මොනවද? ස්වාමීනි මේ සවැත් නුවරට වඩින සියලුම ආගන්තුක ස්වාමින් වහන්සේලාට ආගන්තුක දානි දෙන්න මට අවසර ඕනේ. ඒක පළවෙනි කාරණේ. සවැත් නුවරින් පිටත් යන ගමන් යන ස්වාමින් වහන්සේලාට ගමේක දානි දෙන්න මට අවසර ඕනේ. සවැත් නුවර වාසී සියලුම සංඝ රත්නයේට උදෑසන කැඳ දානේ පූජා කරන්න මට අවසර ඕනේ. සවැත් නුවර වාසී ගිලන් භික්ෂූන්ට ගිලන් දානි දෙන්න මට අවසර ඕනේ. ගිලන් භික්ෂූන්ට ගිලන් දිනෙත් දන් දෙන්න මට අවසර ඕනේ. ගිලන් උපස්ථායක භික්ෂූන්ට දන් දෙන්න මට අවසර ඕනේ. සවැත් නුවර වාසී සීලු සංඝයාට වස්සික සාටික වැසිසලු දෙන්න මට අවසර ඕනේ. සවැත් නුවර වාසී භික්ෂුණී සංඝයාට ගියසලු දෙන්න මට අවසර ඕනේ. මේ කාරණා අටයි. කියසුව මොකටද මොන විදිහ ආනිසංසයක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ස්වාමීනි මම මේ මේ විදිහට වරම් ලබාගෙන පින්කම් කරන්න හිතන්නේ දෙව්ලෝ යන්න නෙමෙයි. සක්විති වෙන්න නෙමෙයි ධන සම්පත් සිටු සම්පත් මතුමත්කේ ලබන්න නෙමෙයි මම දන්නවා මේ සියල්ල දුක්ඛ සත්‍යයි කියලා ස්වාමීනි මගේ එකම පැතුම මේකයි මේ සවැත් නුවරට නම් දෙසෙන් එනවා ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා ඉතින් පින්දපාත චර්යාට යායුතු නොයායුතුයන් නොදන්නා බැවින් සමාහට ගම් වර්ධින්නත් පුළුවන්. ඉතින් ඔහොම නිසා සමාහට ඔන්න ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් ඇහිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අපි එන්නේ අහවල් දිහාවෙන් ඉඳලා එහේ අහවල් ස්වාමින් වහන්සේ අපවත් කරන කොහෙද උපන්නේ කියලා අහනවා. බුදුරජාන් වහන්සේ සමහර විට දේශනා කරන ඒ ඒ ස්ථවරයන් වහන්සේ උපන්න නෙමෙයි කෙලස්නසා රහත්යේ පිරිනුවම් පෑවා කියලා. ස්වාමිනී මම ඒ ආගන්තුක ස්වාමින් වහන්සේලාගෙන් අහනවා ඒ රහත්යේ පිරිනුවම් පෑව ස්වාමින් වහන්සේ මේ සවැත් නුවට ඇවිල්ලා තියෙනවා. එකවරක් මේ කීපවරක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට හිතනවා මම ඒ රහත්කේ පිරිනුවන් පෑව ස්වාමීන් වහන්සේ මගේ ආගන්තුක දානේ වළඳලා ඇති. මගේ ගමික දානේ වළඳලා ඇති. මගේ නිත්‍ය කැඳ දානේ හරි වළඳලා ඇති. ඒ විදිහේ උතුම් ස්වාමින් වහන්සේලාට මගේ අතින් දානයක් දෙන්න මට ලැබුණා. මගේ දානේ වළඳලා උන්වහන්සේලා කෙලෙස් නැසා අරිහත් වෙන්න නිවන් සුව වින්දා. මේක හිතනකොට ස්වාමීනි මට පුදුමාකාර ප්‍රමෝදයක්, ප්‍රීතියක්, ප්‍රසද්ධියක්, සැපයක්, සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය තුලින් මගේ సంతානේ ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග මේ බෝධිපාක් ධර්ම වැඩෙනවා. මෙන්න මේක නිසායි ස්වාමීනි මම මේ වරම්මට ඉල්ලන්නේ. බුදුරජාන් වහන්සේ සාදුකාර දුන්න තුන් වරක්. සාදු සාදු සාදු විසාකාවෙනි මගේ ශාසනයේ දම්කින්කම් කරන හැමදෙනාම කළ යුතු වන්නේ මෙන්න මේ ප්‍රාර්ථනාවෙන් උදාන දෙන්නට ඕනේ. චිත්තාලංකාරත්තං චිත්ත පරික්ඛාරත්තං දානන්දේති. සිතේ අලංකාරයේ පිණිස සිතේ පරිස්කාරයේ පිණිස දන් දීම කළ යුතුයි. කුමද්ද සිතේ අලංකාරය කියන්නේ බෝධිපාක්ෂික ධර්මයන් සිතේ වැඩි දියුණු කර ගැනීමයි. චිත්ත එවාගෙම පරික්ඛාරත්තං චිත්ත පරික්ඛාරත්තං කියන්නේද බෝධිපාක්ෂ ධර්ම මේ පරිස්කාර වශයෙන් හිතේ වැඩෙන්නටයි ඩම්පින්කම් කරන්න ඕනි කියලා ඒ ඒ විදිහේ ඒ වරම් අට ඊටාම කරුණාවෙන් අනුමත කොට වදාළා. ඉතින් එතුමියට එදා දේශනා කළ ගාථා පෙළකින් දෙකක් මේ කියවුණේ. යා අන්නපානං දදති ප්‍රමෝදිතා සීලූපපන්නා සුගතස්ස ශාවිකා. සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ සීල සම්පන්න වූ මේ විසාකාව මේ ආහාර පාන ආදී ප්‍රණීත දාන වස්තුයෙන් දන් දෙනවා. දදාති දානං අවිභුය්‍ය මච්චරං මෙතුමිය දන් දෙන්නේ මසුරු මල සියල්ල මැඩ පවත්වාගෙන සෝවාග්නිකං ශෝකනුදං සුඛවහං ස්වර්ග සම්ප්‍රඥ දෙන ශෝක දුක් දුම්නස් නැසන එවාගෙම ලෞකික ලෝකෝත්තර සම්ප්‍රඥ දෙන විදේතයි මේ දාන දෙන්නේ දිබ්බං සුඛං සා ලබතේච ආයු එතුමිය දිව්‍යමය සම්පත් ලබනවා දිව්‍යමය බ්‍රහ්මමය ආයුෂ ලබනවා එවාගෙම ආගම්ම මග්ගං විරජං අනංගණං ඒ ජෞලම ඉක්මවා ගිහින් අනංගන විරජනම් වූ අනාගාමී මාර්ගය ලබනවා සා පුඤ්ඤ කාම සුඛිනී අනාමයා මේ පිනට කැමැති කුසල ඡන්දය ඇති නිරෝගී ජීවිතයක් ඇති මෙතුමිය සග්ගම්මි කායම්මි චිරං ප්‍රමෝදති ස්වර්ග ලෝකයෙහි කියන්නේ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල දීර්ඝ කාලයක් දිව්‍ය සැප විඳලා ධ්‍යාන සැප විඳලා අනාගාමීව සුද්ධාවාසෙත් ඉපදලා රහත් වෙනවා. මේකයි මේ ගාථා පෙළේ කෙටි තේරුම. එතකොට දාන ආදී පින්කම් කරනුයේ ඒ සැදවත් නැනවත් අය මේ කියන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාව. නිර්වාණයට යන මාර්ගය තමයි මේ බෝධිපාක්ෂික ධර්ම හත නමින් කියවෙන්නේ. සතිපට්ඨාන හතර, සම්ඥාප්‍රදාන හතර, ඉරිදිපා ධර්ම හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග ධර්ම හත සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ධර්මතා 37ක් උතන තියෙනවා. මේ ධර්මයන් දිනු කිරීමයි මේ පින්කම් වලින් අපේ సంతාන තුල වැඩෙන්නේ. ඒ නිසා අපි සතුටු වෙන්නට ඕනේ අපට මේ පින්කම් තුලින් අපමණ දෙව් මිනිස් සැප ලැබෙනවා ඒකාන්තයි. නමුත් ඒවා නෙමෙයි අපි පතන්නේ. ඒවා පැතුවොත් අපට තෘෂ්ණා දෘෂ්ටි කියන මේ උපක්ලේශයන් අපේ සිතේ පිරිවරා ගන්නවා. මේ සෑම කුසලයකින්ම අපට බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් සිද්ධ වෙන අමා මහ නිවන් සුව අත් වේවා කියන පැතුමෙන් යුතුව සිතක් සිදු කිරීමේදී හිතේ වැඩෙන්නේ බෝධිපාක්ෂික ධර්ම. සතර මාර්ගඥානීය කියන බෝධියටත් සතර පරඥානීය කියන බෝධියටත් ශාන්ත නිර්වාණ ධාතු කියන බෝධියටත් උපකාර වෙන්න බැවිනුයි මේවට බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. අර මුලින් සඳහන් කළ දහම් කාරණේ ගැනත් මෙතෙන්ද සම්බන්ධ කොට සලකා බලමු. මේ විදිහේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩි උතුම මාර්ගඵල ලබන ආකාර හතක් තියෙනවා. එකක් තමයි උබතෝ භාග විමුක්ත. දෙක පඤ්ඤා විමුක්ත. තුන කාය ශක්ති. හතරේ දිට්ඨිපත්. පහ සද්ධා විමුක්ත. හයේ සද්ධානුසාරී හත ධම්මානුසාරී මේ විදිහට මේ කොටස් හතකට බෙදෙනවා සියලු ආර්යයන් වහන්සේලා. උබතෝ භාග විමුක්ත කියන්නේ යම්කිසි උතුමේ අෂ්ට සමාපatti ලබාගෙන අෂ්ට සමාපත්තියෙන් නැගී විපස්සනා වඩා අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා. සමාපත්‍ය සමාපත්තිලාභී රහතන් වහන්සේට කියන උබතෝ භාග විමුක්ත. පඤ්ඤා විමුක්ත කියන්නේ යම්කිසි ආර්යයන් වහන්සේ නමක් අරූපාචර සමාපatti නොවඩා සමහර විට සුෂ්ක විදර්ශක වශයෙන් සමහර විට රූපාචර ධ්‍යාන පහ ලබාගෙන එයින් අනතුරුව විපස්සනා වඩා අරිහත්ත්වය ලබනවා ඒ නිතුමන්ද කියනවා පඤ්ඤා විමුක්ත කාය සාක්‍ය කියන්නේ යම්කිසි උතුමේ අෂ්ට සමාපatti ලබාගෙන සෝවාන් ඵලයටපත් වෙනවා සෝවා සකදාගාමී මාර්ගයට ඵලයට අනාගාමී මාර්ගයට ඵලයට අරිහත් මාර්ගයට එතකොට සෝවාන් මාර්ගයයි අරිහත් ඵලයයි හැර නැඳ අවස්ථා හයට පැමිණියා වූ අෂ්ට සමාපත්තිලාභ උතුමන්ද කියන්නේ කාය ශක්තිය. දික්කප්පත්ති කියන්නේ අෂ්ට සමාපatti නොලැබූ ඒ කියන්නේ ඒ අවස්ථා 6. ඒ කියන්නේ සෝවාන් මාර්ගස්ත්‍ය හැර අරිහත් පලස්ත්‍ය හැර මඳ අවස්ථා 6ට කියනවා අරූප සමාපatti නොලැබූ ආර්යයන්ට කියනවා දිට්ඨිප්පත්ත. ඊළඟට සද්ධා විමුක්ත. සද්ධා විමුක්ත කියන එකේ ඒ දෙකට බෙදෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් මාර්ගඵල ලබන්න ශ්‍රද්ධාව පෙරට කොට ගන්නවා. ඒ ශ්‍රද්ධා දුර ප්‍රඥා දුර කියලා දුර දෙකක් තියෙනවානේ මේ මාර්ගඵල ලබන්නන්ගේ. ඇතැම් කෙනෙක් ශ්‍රද්ධා මුල් කොටගෙන අෂ්ට සමාපත්තිලාභීව සෝවාන් වෙනවා. අෂ්ට සමාප්‍රතිලාභීව සද්ධා මුල් කොටගෙන සෝවාන් මාර්ග අවස්ථාවේදී සද්ධානුසාරී ඊළඟ සෝවාන් ඵලයේ සහිත ඉතිරි අවස්ථාවලදී උන්වහන්සේ සද්ධා විමුක්ත සාපීනේ දුබතෝ භාග විමුක්ත තා සමහර විට සද්ධා මුල් කොට නමුත් අෂ්ට සමාප්‍රති ලැබෙනවා සද්ධා මුල් කොටගෙන අෂ්ට සමාපatti ලාභීව සෝවාන් මාර්ග අවස්ථාව සද්ධා අනුසාරී ඊළඟට අෂ්ට සමාපatti නොලබානේ ඊළඟට මැද අවස්ථා හයේදී සද්ධා විමුක්ත සහත් මේදී පඤ්ඤා විමුක්ත ඔය විදිහට සෝවාන් ආර්යයන් වහන්සේලාගේ සද්ධා විමුක්ත දෙනමක් ඔතන ගැනෙනවා ඊළඟට සමහර කෙනෙක් ඉන්නවා ප්‍රඥාව මුල් කොටගෙන විපස්සනා වඩනවා අෂ්ට සමාපත්තිත් උපදවනවා. අෂ්ට සමාපatti උපදවාගෙන ප්‍රඥා මූල කොටගෙන සෝවාන් මාර්ගයේ ලබන්නාට කියනවා ධම්මානුසාරී. මද අවස්ථා හයේදී කාය ශක්තිය මුදුන අවස්ථාවේදී උපතෝ භාග විමුක්ත සමාරේත අෂ්ට සමාපatti නොලබා ප්‍රඥා මුල් කොටගෙන සෝවාන් මාර්ග අවස්ථාවටපත් වෙනවා ඒ ධම්මානුසාරී මඳ අවස්ථා හයේදී දික්තිපත් මුදුන අවස්ථාවේදී පඤ්ඤා විමුක්ත. මේ විදිහට මේ අවස්ථා හත ප්‍රභේදගත වෙනවා. ඒතකොට මෙහිදී මේ හත් දෙනා වහන්සේම පෘථොජනත්වය ඉක්මවා සිටි මාර්ගඵලාභීන් හැටියටම පිළිගත යුතු වෙනවා. ඉතින් ඒ විදිහටයි මේ බෝධිපාක්ෂ ධර්මයන් වඩන නිවන් පතා කුසල රැස් කරන පින්නතුන් මාර්ගඵලවලටපත් වෙන්නේ මේ ක්‍රම හතෙන් මේකට තමයි. ඉතින් ওই ක්‍රම ඔක්කොම මේ බෙදලා බෙදලා කියන්නේ තා මේ පතුරවලා බානවා නම් 290 ගාණක් එනවා. 190 ගාණක් එනවා. ඒ තරමට ප්‍රභේදවත් වෙනවා ආර්යයන් වහන්සේලාගේ මේ අවස්ථාව අවස්ථාවන්. මේ සියල්ලම මේ බුදු ශාසනයේ පමණයි. වෙන කිසියම් අන්‍ය ශාස්ත්‍රීය ශාසනයක මේ මාර්ගඵලාභීත්වයක් මාර්ගඵල ප්‍රතිලාභයක් නිවන් ආબોධයක් ඇත්තේම නැහැ. කිරින්වන් මංචකයේ වැඩ ඉඳගෙන සුභද්‍ර කියන පරිබ්‍රාජකතුමාට දේශනා කළානේ ඉදේව සුභද්ද සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉත චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා පරප්පවාදා සමනේහි යඤ්ඤේ සුභද්‍රයේ මේ බුදු ශාසනයේ මායේ ප්‍රථම සමන කියන සෝවාන් ආර්යයන් වහන්සේ ဒုတိ ය සමන කියන සකදාගාමින් වහන්සේ තතිය සමන කියන අනාගාමින් වහන්සේ චතුර්ථ සමන කියන රහතන් වහන්සේ ශුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේ අඤ්ඤ වූ බාහිර ශාස්ත්‍රු ශාසන මේ ශ්‍රමණ භාවයෙන් පුරයි. ඒ කියන්නේ මාර්ගඵලාභීන්ගෙන් හිස්. ීමස්මින්කෝ සුබද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධති. මේ බුදු ශාසනයේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙන්නේ. වෙන ශාසනයක නැහැ. ඒ නිසා මේ බුදු සසුනක් ලබාගත් සෑම බෞද්ධයෙකු විසින් බොහොම ගෞරවයෙන් සිහි කරන්නට ඕනේ අපි බොහෝම වාග්යවන්තයි අපට ලැබී තියෙනවා ශ්‍රේෂ්ඨ වූ ඒකායන මාර්ගයක් ඒකායන මාර්ගයට අවතීර්ණ වෙමින් අපි දාන සීල භාවනා කුසල් කරගෙන පියවරක් පියවරක් ගානේ නෙමෙයි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ මේ සංසාරේ කෙටි කර ගනිමින් අමාම නිවනට සමීප වෙනවා නේද කියලා සතුටු වෙන්නට පුළුවන් දැන් අද මේ දවසේදී තා වැදගත් පින්කමක් එකාතිකෙන් ආගන්තුක පින්කමක් එකාතිකෙන් ගමික පින්කමක් එකාතිකෙන් ගිලාන පින්කමක් මේ ස්වාමීන් වහන්සේලා මාසයක් තිස්සේ සේනාසනවල විශේෂ වස්සාවසාන පින්කම් වල යෙදිලා මේ ආවේ. ඒ නිසා එකාතකින් ආගන්තුක උපස්ථානය. ඒ වගේම දැන් ස්වාමින් වහන්සේලා Taman වැඩ ඉන්න සෙනසුනට යන්නත් තමයි මේ පැමිණ සිටින්නේ. ඉතින් ඒ ගමික දානයක්. එකාතකින් ස්වාමින් වහන්සේලා ගිලන් බාටපත් වෙලා විහෙසටපත් වෙලා ඉන්න වෙලාවක නිසා ගිලාන දාන මේ විදිහට කාලික දාන පින්කමක් අද මේ සිද්ධ වුණා. ඉතින් අද මේ මාසික වශයෙන් පැවැත්වෙන භාවනා වැඩසටහනට සහභාගී වෙන්න තියෙන නිසා වෙනත් වෙනත් ඈත තැනකට දානෙට වඩින්න දෙන්නේ නැතුව මේ නිවසේම මේ කටයුතු යෙදුවේ පින්වත් චන්ද්‍රාරත්න මහත්මිය ගිලන්ව සිටගෙන ඒවා සංවිධානය කරලා ඒ පින්වත් දිවාඩත්න මාතාව හෙට දවසේදී විදේශගත වෙන්න නිසා එතුමියගේ දෑතෙන් මේ දාන වස්තු සම්පාදනය කළා මේ දේ පින්කම සිද්ධ කරන්න යෙදුණා. ඒකත් කාලික දානමේ පින්කම. ඉතින් මේ හැමදෙනාම එක්කාස වෙලාද මේ සිදු කරගන්නා කුසල සම්භාරයේ එදා විසාකා මාතාව බුදුපාමුල කියා හිටියා වගේ මගේ సంతානෙහි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොද්ධංග මාර්ගාංග සහිතේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන මඟඵල නිවන දක්වා යාංගන්න හේතු වේවා කියන පැතුමින් සිද්ධ කළා. පළමුවෙන් බුද්ධ පූජා පැවැත්වුවා. ඉන් අනතුරුව සංඝ රත්නයේ ගෞරවයෙන් දෙපා දවා පිසදමා පීවිලිලා වඩා හිඳුවා අසුන් පනවා වැඳ නමස්කාර කොට දානේ පිරිනැමුවා. සීලයක පිහිටියා. එවාගේ මේ පරිස්කාර භාණ්ඩ දහම් පොත්පත් පූජා කළා. මෙතෙක් වේලා හිතින් කයින් වචනින් දාන ශීල භාවනා වශයෙන් මේ අත්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසීමෙන් නිවන් මඟ යන නිර්මල වූ සම්බුද්ධ ශාසනයේ මොනසේ නොපිරිහි අඳුරු නොවි අතුරු දහන් නොවි මොනම අඥාගම් බලවේගයකින්වත් යටපත් නොවි ගගනතලයේ සඳහිරු මණ්ඩලමින් ලිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව තුන් ලොවට සදාම් කෙරෙන විහිදුවමින් අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ බුදු සසුන බබලමින් පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එසේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ත්‍රිපිටක ධාරී වෙමින් ධ්‍යාන අභිඥා ලාභී වෙමින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කර ගනිමින් සදහම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස්පත් කරගන්න කුසල සම්භාරයේ ආශිර්වාදයක් වේවා කියා ප්‍රාර්ථනා තබමු. ධර්මානුශාසනා පැවැත් වූ දේශක වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ